තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දිනේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ ධර්මයන් පිළිබඳව ඉගෙන ගන්නට. ඒ අනුව පසුගිය දිනේදී අපි සාකච්ඡා කළේ ලෝකෝත්තර සිත් පිළිබඳව. ඒ ලෝකෝත්තර සිත් මාර්ග සහ ඵල වශයෙන් අපි සිත් 8ක් පිළිබඳව සාකච්ඡා කළා. ඊතරේ ලෝකෝත්තර සිත් 8 සමගින් අපේ සංක්ෂිප්ත ආකාරයෙන් සිත් 89ක් පිළිබඳව සාකච්ඡා කළා. ඊට මේ සාකච්ඡා කළ සිත් 89 ඒ කාමාවචර සිත් 54ත් රූපාවචර සිත් 15ත් අරූපාවචර සිත් 12ත් ලෝකෝත්තර සිත් 8ක් වශයෙන් තමයි බෙදිලා යන්නේ. ඊතරේ අභිධර්මාර්ථ සංග්‍රහයේදී මේ 89ක් වූ සිත් ප්‍රභේදයන් දක්වලා ඒ සිත්වල පිඬු කිරීමක් හැටියට ගාථා කීපයක් දේශනා කරලා තියෙනවා. ඒ අනුසාරයෙන් ඒ පිඬු කිටි කිරීම වශයෙන් එතනදී පෙන්වා දෙන්නේ මූලික වශයෙන්ම ඒ 89ක් වූ සිත්වල කුසල් සිත් ඒ වගේම අකුසල් සිත් විපාක සහ ක්‍රියාසිත වශයෙන් කොටස් හතරක් යටතේ විග්‍රහ කරනවා. එතනදී පෙන්වා දෙන්නේ මූලික වශයෙන්ම අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ වගේම කුසල් සිත් දැන් ලෞකික වශයෙන් කුසල් සිත් 17ක් තියෙනවා. ඒතර මේ 89ක් වූ සිත් සියල්ලගේම අපි අරගෙන බලනකොට මූලික වශයෙන් මෙතන කුසල් සිත් තියෙනවා 21ක්. ඒතර අකුසල් සිත් 12යි, කුසල් සිත් 21යි, ඒ වගේම විපාක සිත් 36ක් තියෙනවා. ක්‍රියාසිත 11ක් තියෙනවා. ඒතර ඒ අනුසාරයෙන් තමයි මේ පිඬු කිරීමක් හැටියට මෙතනදි දක්වන්නේ. එතනදී අකුසල් සිත් 12 පිළිබඳව මතකයි ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි කියලා. ඊළඟට කුසල් සිත් තියෙනවා 21ක්. කුසල් සිත් 21ක් කියලා කියන්නේ දැන් අපිට මතකයි අපේ සෝබන සිත් ඉගෙන ගන්නකොට එතන කාමවචර වශයෙන් තිබුණා සෝබන සිත් කුසල වශයෙන් සිත් 8ක් අපි සාකච්ඡා කළා. ඒතර එතන තියෙන්නේ කුසල් මහා කුසල් සිත් 8යි. ඒ වගේම මහග්ගත වශයෙන් කුසල් සිත් 9ක් අපි සාකච්ඡා කළා. රූපවචර කුසල් සිත් 5ක් සහ අරූපාවචර කුසල් සිත් 4ක් වශයෙන්. ඒතර ඒ ටිකයි එන ලෝකෝත්තර වශයෙන් කුසල් සිත් 4ක් තියෙනවා. කියන්නේ අපි එතන කුසල් සිත් කියලා සඳහන් කරේ සෝතාපන්න මාර්ග සිත, ඒ වගේම සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග සිත් හතර තමයි කුසල් සිත් හතරක් හැටියට පෙන්වා දුන්නේ. එතකොට එතන මේ මහා කුසල් සිත් 8යි, මහග්ගත කුසල් 9යි, ලෝකෝත්තර කුසල් 4යි ඇතුළුව කුසල් සිත් 21ක් දේශනා කරලා තියෙනවා. ඊළඟට විපාක සිත් 36ක් පෙන්වා දෙනවා. එතන විපාක සිත් 36ක් කියලා කියන්නේ දැන් මතකයි අහේතුක සිත්වලදී කුසල අකුසල විපාක සිත් 7ක් කුසල විපාක සිත් 8ක් ඒ වගේම මහා විපාක සිත් 8ක් මහග්ගත විපාක 9ක් සහ ලෝකෝත්තර විපාක 4ක් ඉගෙන ගත්තා. අන්න ඒ සියල්ලගේම එකතුව තමයි විපාක සිත් 36ක් කියලා පෙන්වා දෙන්නේ. ඊළඟට කියලා දෙනවා ක්‍රියාසිත තියෙනවා 11ක් මුලික මූලික වශයෙන් අපි කාමවචර සිත්වල සාකච්ඡා කළා ක්‍රියාසිත 11ක් පිළිබඳව එතකොට ලෝකෝත්තර වශයෙන් ක්‍රියාසිතක් අපිට සම්මුඛ වෙන්නේ නැහැ ලෝකෝත්තර සිත්වල ක්‍රියාසිත කියලා කොටාසයක් නැහැ ඒතර එතන ක්‍රියාසිත 20ක් බවටපත් වෙන්නේ කාමවචර වශයෙන් ක්‍රියාසිත 11ක් සාකච්ඡා කළා මහා ක්‍රියාසිත 8යි අහේතුක වශයෙන් ක්‍රියාසිත 3ක් සාකච්ඡා කළා උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනය උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජනය සහ සෝමනස් සහගත හසිතුප්පාදය කියලා. එතන 11ක් තියෙනවා. ඊළඟ මහග්ගත වශයෙන් රූපවචර ක්‍රියාසිත පහක් අරූපවචර ක්‍රියාසිත හතරක් පිළිබඳව අපි සාකච්ඡා කළා. එතකොට ඒ සියල්ලගේම එකතුව ක්‍රියාසිත 20ක් දක්වා තියෙනවා. එතකොට දැන් සංක්ෂිප්ත ආකාරයෙන් සිහිපත් කර ගන්නට පුළුවන්. සිත් 89 තුලම අකුසල් සිත් 12යි කුසල් සිත් 21යි ඊළඟට විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි කියලා සිහිපත් කරගන්නට ඕන. ඊළඟට අද දිනේදී අපි සාකච්ඡා කරන්නේ දැන් ඊට අනතුරු ඊට පස්සේ පෙන්වා දෙනවා ඉත්තමේ කූණ නවති පබෙහෙදං පනමානසං ඒකවීස සතං වාත විභජන්ති විචක්ඛනා කියලා මේ 89ක් වූ සිත් කොටාසය නැවත ප්‍රාඥයන් විසින් සිත් 121ක් දක්වා විග්‍රහ කරනවා කියලා. ඊට සෙතන ඊට පස්සේ විග්‍රහ කරනවා කතමේ කූණ නවති පබෙහෙදං පනමානසං. දැන් ඊට පස්සේ කියනවා කොහොමද මේ 89ක් වූ සිත් කොට්ටාසය සිත් 121ක් දක්වා ප්‍රභේදයන්ට ලක් කරන්නේ කියලා. ඒතර දැන් එතන මූලික වශයෙන්ම 89ක් කියලා අපි සිත් කිව්වේ ලෞකික සිත් 81යි ලෝකෝත්තර සිත් 8යි. එතකොට මේ ලෝකෝත්තර සිත් 8 ධානයන්ගේ බෙදීම් වශයෙන් සිත් 40ක් බවට පත් වෙනවා. එතකොට ලෞකික සිත් 81ට ලෝකෝත්තර වශයෙන් සිත් 40ක් එකතු වුනහම එතන සිත් 121ක් බවට පත් වෙනවා. එතකොට ඒක මේ ආකාරයෙන් පෙන්නනවා මුලින්ම විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත පටමජ්ජාන සෝතාපට්ටි මග්ග චිත්තං ඊළඟට විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒ ුති අජ්ජාන සෝතාපට්ටි මග්ග චිත්තං විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන සෝතාපට්ටි මග්ග චිත්තං පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන සෝතාපට්ටි මග්ග චිත්තං උපේකේකග්ගතා සහිත පටමජ්ජාන සෝතාපට්ටි මග්ගචිත්තං කියලා සෝවාන් මාර්ගසිත ධානයන්ගේ ප්‍රභේද වශයෙන් සිත් පහක් බවට පත් වෙනවා. ඒක තේරුම් ගන්න පහසු වෙන. ඒ කියන්නේ දැන් අපි ධාන රූපවචර වශයෙන් ධාන පහක් ඉගෙනගෙන තියෙනවා. ඒතර මේ එක එක සිතක් ඒ මාර්ග වශයෙන් මේ ධානයන්ගේ ආකාරයන් අනුව පහක් දක්වා බෙදීමකට ලක් වෙනවා. අන්න ඒ අනුසාරයෙන්ම සකදාගාමි මග්ගචිත්තයත් ආකාර පහකින් යුක්ත වෙනවා. අනාගාමී මග්ගචිත්තයත් ආකාර පහකින් යුක්ත වෙනවා. අරහත් මාර්ගචිත්තයත් කොටස් පහකින් යුක්තයි. අන්න එතකොට මාර්ගසිත අපට 20ක් සම්මුඛ වෙනවා. ඒ විදිහටම තමයි ඵලසිතත් විග්‍රහ වෙන්නේ. ඒ කියන්නේ විතක්ක, ਵਿਚාර, පීතිසුඛ එකග්ගතා සහිත පටමජ්ජාන සෝතාපට්ටි ඵලචිත්තය. විචාර පීතිසුඛ ඒකග්ගතා සහිත පටමඥාන සෝතාපට්ටි ඵලචිත්තය. ඊළඟට පීතිසුඛ ඒකග්ගතා සහිත පටමඥාන සෝතාපට්ටි ඵලචිත්තය. විචාර පීතිසුඛ ඒකග්ගතා සහිත පටමඥාන සෝතාපට්ටි ඵලචිත්තය. උපේක ඒකග්ගතා සහිත පටමඥාන සෝතාපට්ටි ඵලචිත්තය කියලා ඵලසිතත් ආකාර පහකින් යුක්ත වෙනවා. ඒතර සෝතාපන්න ඵලසිත යම් ආකාරයකින් කොටස් පහකින් යුක්ත වුණාද ඒ විදිහටම සකදාගාමි ඵලචිත්තයත් අනාගාමි ඵලචිත්තයත් අරහත් ඵලචිත්තයත් මේ ධානයන්ගේ බෙදී යෑම තුළ පස් ආකාරයකින් යෙදෙනවා. එතකොට මාර්ගසිත 20ක් සහ ඵලසිත 20ක් වශයෙන් සම්මුඛ වෙනවා. එතකොට මේ මාර්ගසිත 20යි ඵලසිත 20යි එකතු කරලා තමයි අපේ ලෝකෝත්තර සිත් විස්තර ක්‍රමයෙන් 40ක් වෙනවා කියලා පෙන්වා දෙන්නේ. ඒතර ලෝකෝත්තර සිත් මේ ධානයන්ගේ බෙදී යාම තුල එතන කවර ආකාරයකින්ද මේ ධාන උපදවන්නේ කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍ය කරනවා. ඒතර එතන ආකාර තුනකින් ධාන ලබනවා කියන එක විග්‍රහ කරනවා. මූලික වශයෙන්ම පාදකඥාන වශයෙන් සම්මසිතඥාන වශයෙන් සහ පුද්ගලඥාස වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. එතන පාදකඥාන වශයෙන් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මූලික වශයෙන්ම දැන් සුෂ්ක විදර්ශක වශයෙන් රහත් ඵලයටපත් නොවන රහතන් වහන්සේලා. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයේ උපදවාගෙන නම් ඉන්නේ. එයා කැමතිනම් ඒ ප්‍රථම ධානය තුල විදර්ශනා වඩලා සෝතාපන්න මාර්ග චිත්තය උපදවා ගන්නට පුළුවන්. ඒ කියන්නේ ඒකේ නා මුලින්ම ප්‍රථම ධානය දැන් උපදවාගෙන ඉන්නවා. ප්‍රථම ධානයට සමවදිනවා. ප්‍රථම ධානයට සමවැදිලා ඒ ධානයන්ගෙන් නැගී හිටිනවා. ඒතර අපි පැහැදිලි කළානේ කොහොමද ධානයන්ට සමවදින්නේ ධානයන්ගෙන් නැගී හිටින්නේ කියලා. ඒතර ධානයන්ගෙන් නැගී හිටිනවා කියලා කියන්නේ ධානසිත අවසන් කරනවා කියන එක. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි දැන් භාවනාවක් සිදු කරනකොට ඒ භාවනාවක් සිදු කරලා දැන් භාවනාව අවසන් කළා හා සමානයි ධානයන්ගෙන් නැගී හිටීම. ඒතර ධානයන්ගෙන් නැගී හිටියට පස්සෙත් එයා තුලේ ධානයේ තිබෙච්ච ඒ සාන්ත සුඛ ස්වභාවය එහෙම තියෙන. ඒ කියන්නේ උපචාර අවස්ථාව ඒ විදිහටම තියෙනවා. ඒතර ඒ කෙනා ඒ ප්‍රථම ධානයේ අංග සම්මර්ෂණය කරනවා. ඒ ප්‍රථම ධානයේ අංග පහක් තියෙනවා. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා කියලා. එතකොට මේ අංග පහ එයා විදර්ශනාවට නගනවා. ඒ කියන්නේ මේ තමන් ධානයක් දැන් සමවැදෙලා ඒ පාදක කරගත්ත ධානයේ අංගයන් සම්මර්ෂණය කරලා එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩලා අන්න ඒ තුල සෝවාන් මාර්ග චිත්තේ උපද්දවා ගන්නවා. අන්න ඒකට කියනවා පාදක ඥාන වශයෙන් මේ මාර්ගසිත උපදවා ගැනීම. ඊළඟට තියෙනවා සම්මසිත ඥාන වශයෙන්. සම්මසිත ඥාන වශයෙන් කියලා කියන්නේ දැන් කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රථම අධ්‍යානය, ද්විතීයි අධ්‍යානය, තෘතීයි අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය, පංචම අධ්‍යානය කියන මේ ධ්‍යාන පහම උපදවාගෙන. ඒකේනා හිතන්න ද්විතීයි ධ්‍යානයට සමවැදිලා ද්විතීයි ධ්‍යානයේ නැගී හිටිලා එයා සම්මර්ෂණය කරන්නේ වෙනත් ධ්‍යානයක අංග ලක්ෂණයක්. කියන්නේ අපි දැන් ප්‍රථම ධ්‍යානයේ අංග පහක් තියෙනවා. ද්විතීයි ධ්‍යානයේ අංග හතරක් තියෙනවා. නමුත් මෙයා හිතන්නේ ඒක දෙවෙනි ධ්‍යානයෙන් හෝ තුන්වෙනි ධ්‍යානයට සමවැදිලා ඒ තුන්වෙනි ධ්‍යානයෙන් නැගී හිටලා දෙවෙනි ධ්‍යානයේ අංග ලක්ෂණයන් සම්මර්ෂණය කරනවා. දැන් තුන්වෙනි ධ්‍යානයේ අංග ලක්ෂණයන් නම් තියෙන්නේ අර පීතිසුඛ එකග්ගතානේ. ඒතර දෙවෙනි ධ්‍යානයේ අංග ලක්ෂණයන් තියෙන විචාර පීතිසුඛ එකග්ගතා. ඒතර මෙයා තුන්වෙනි ධ්‍යානයේ නැගේ හිටලා දෙවෙනි ධ්‍යානයේ අංග ලක්ෂණයන් සම්මර්ෂණය කරනවා. අන්න ඒ ආකාරයෙන් සම්මර්ෂණය කරලා ඒ තුල සෝවාන් මාර්ග චිත්තය උපද්දවා ගන්නවා. අන්න ඒ විදිහට උපද්දවා ගන්න ධානයන්ට අපි කියනවා සම්මසිතඥාන කියලා. එතන සම්මසිතඥාන කියලා කියන්නේ සම්මර්ෂණය කිරීම වශයෙන් උපදවා ගන්න ධාන චිත්තය ලෝකෝත්තර. ඊළඟට තියෙනවා පුද්ගලජ්ජාස වශයෙන්. පුද්ගලඥාස වශයෙන් කියලා කියන්නේ එයා පළවෙනි හෝ දෙවෙනි තුන්වෙනි හෝ කිනම් ධානයකට සමවැදිලා ඉන් නැගී හිට කිනම් ධ්‍යාන ලක්ෂණයක් සම්මර්ෂණය කළත් එයාගේ අදහස තියෙනවා නම් මම පළවෙනි ධ්‍යානයෙන් සෝතාපන්න මාර්ග චිත්තය උපද්දවනවා. එහෙම නැත්නම් දෙවෙනි ධ්‍යානයෙන් හෝ තුන්වෙනි ධ්‍යානයෙන් හෝ හතරවෙනි ධ්‍යානයෙන් හෝ මේ සෝතාපන්න මාර්ග චිත්ති උපද්දවනවා කියලා. ඒතර එයාගේ අදහස තියෙන්නේ යම් ධානයකින්ද ලෝකෝත්තර මාර්ග චිත්ති උපද්දවන්නේ අන්න ඒ කෙනාගේ අදහසට අනුරූපීව එයා බලාපොරොත්තු වුණේ ප්‍රථම ධානයෙන් ලෝකෝත්තර මාර්ග චිත්ති උපද්දවන්න නම් අන්න ඊට අනුරූපීව අර මූලික වශයෙන් අපි ප්‍රථම අධ්‍යානයෙන් කියලා අන්න ඊට අනුසාරයෙන් විතක්ක ਵਿਚාර පීති සුඛ එකග්ගතා සහිත පටමජ්ජාන සෝතාපන්න මග්ගචිත්තය උපදිනවා. අන්න ඒ විදිහට උපද්දවා ගන්න ධානයන්ට අපි කියනවා පුග්ගලජ්ජාස වශයෙන් කියලා. ඒතර අන්න ඒ විදිහට තමයි මේ ලෝකෝත්තර සිත් 40ක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. ඒතර පැහැදිලි ඒක ආකාර තුනකින් උපද්දවා ගන්නවා පාදකඥාන වශයෙන් සම්මසිතඥාන වශයෙන් සහ පුග්ගලජ්ජාස වශයෙන් කියලා. ඒතර දැන් මේ සාකච්ඡා කරපු සිත් 40ත් එක්ක තමයි සියලු සිත් 121ක් බවට පත් වෙන්නේ. ඒතර මේ ලෝකෝත්තර සිත් 40 තුල සෝමනස්ස සහගත සිත් 32ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් 8ක් තියෙනවා. එතන සෝමනස්ස සහගත සිත් 32ක් තියෙනවා කියලා කිව්වේ. දැන් ධ්‍යාන වශයෙන් අපි සිහිපත් කරනකොට ප්‍රථම ධානය, ද්විතීය ධානය, ඊළඟට තෘතීය ධානය සහ චතුර්ථ ධානය කියන මේ ධාන හතරේම ප්‍රීතිය යෙදෙනවානේ. ඒ විතක්ක, ਵਿਚාර, පීතිසුඛ එකග්ගතා සහිත පටමජ්ජානයි. විචාර, පීතිසුඛ එකග්ගතා සහිත ද්විතීය ධානය. කියන්නේ විතක්ක ඊළඟට විචාර, පීතිසුඛ එකග්ගතා සහිත තෘතීය ධානය. ඊළඟට සුඛ එකග්ගතා සහිත චතුර්ථ ධානය. එතකොට සුඛය කියන්නේත් සෝමනස්සේම. එතකොට ඒ සිත් හතරේම සෝමනස්ස සහගතයි. ඒතර ඒ විදිහට දැන් මාර්ග සිතේ යෙදෙන සිත් හතර තුලක් තියෙනවා සෝමනස්ස සහගත සිත් හතරක්. ඵල සිත් වශයෙන් යෙදෙන ඒ සිත් පහ තුලක් තියෙනවා සෝමනස්ස සහගත සිත් හතරක්. ඒතර මාර්ග චිත්තයේ කියන සෝතාපන්න චිත්තයේ පමණක් කියන මාර්ග ඵල වශයෙන් බෙදුනහම එතන තියෙන සෝමනස්ස සහගත සිත් සියල්ලම 8ක් තියෙනවානේ. ඒතර මේ විදිහට ප්‍රථම අධ්‍යානයේ තුල ඒ කියන්නේ සෝතාපන්න පළවෙනි මාර්ග ඵලචිත්තයේ තුල සෝමනස් සහගත සිත් 8ක් තියෙනවා. දෙවෙනි මාර්ග ඵලචිත්තයන් තුල සෝමනස් සහගත සිත් 8ක් තියෙනවා. තුන්වෙනි මාර්ග ඵලචිත්තයන් තුලත් සෝමනස් සහගත සිත් 8ක් තියෙනවා. හතරවෙනි මාර්ග ඵල චිත්වලත් සෝමනස් සහගත සිත් 8ක් තියෙනවා. ඒතර ඒ අනුසාරයෙන් එතන තියෙන සෝමනස් සහගත සිත් 32ක් තියෙනවා. පංචම ධාන වශයෙන් උපදවා ගත්තා අපි සිත් කොට්ටාස එතනත් තියෙනවා 8ක් තියෙනවා. එයි පංචම ධානය උපේක්ෂා සහගතයි. එතකොට ඒ නිසාම පංචම ධාන සිත් උපේක්ෂා සහගත නිසා අන්න පංචම ධාන සිත් වශයෙන් එතන සිත් 8ක් තියෙන උපේක්ෂා සහගත වශයෙන් සිත් 8ක් තියෙනවා. ඒ අනුසාරයෙන් තමයි ලෝකෝත්තර සිත් 40 තුල සෝමනස් සහගත සිත් 32ක් සහ ඊළඟට උපේක්ඛා සහගත සෙත් 8ක් වශයෙන් විග්‍රහයකට ලක් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සිත් කොටාසයන්ගේ බෙදීමක් විග්‍රහ කරලා පෙන්වා දෙන්නේ. ඉතින් ඒ සෙත් 40ත් සමගින්ම අපේ සෙත් පිළිබඳව සාකච්ඡා කිරීම අවසන් කරනවා. ඒතර දැන් මේ වෙනකොට Taman සෙත් 121 පිළිබඳවම මනා අවබෝධයකින් යුක්තයි. ඉන් අනතුරු අපේ සිහිපත් කරන්නට ඕන මේ සිත් 121කේම ස්වરૂප විභාගය පිළිබඳව. ඒ කියන්නේ දැන් අපි කාමවචර සිත් වශයෙන්, රූපවචර සිත් වශයෙන්, අරූපවචර සිත් වශයෙන්, ලෝකෝත්තර සිත් වශයෙන් සිත් ඉගෙන ගන්නකොට මේ එක එක් සිත් කොටාසයන්ගේ ස්වરૂප විභාගය පිළිබඳවත් මනා අවබෝධයක් තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ අනුව අපි දැන් සූදානම් වෙන්නේ ඒ සියලු සිත්වල පවතින ස්වરૂප විභාගයන් පිළිබඳව සාකච්ඡා කරන්නට. එතනදී මූලික වශයෙන් අපි ඉගෙන ගත්තා අකුසල් සිත් 12 පිළිබඳව. අකුසල් සිත් 12 ඉගෙන ගන්නකොට මූලික වශයෙන් අපි ඉගෙන ගත්තේ ලෝභ මූලික සිත් 8 පිළිබඳව. ඒ කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත් අසංකාරික සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත් සසංකාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත් අසංකාරික සිත උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත් සසංකාරික සිත කියලා. ඊතර මේ ලෝභ මූලික සිත් 8 සෝමනස්ස සහගත සිත් හතරක් තියෙනවා. කියන්නේ සෝමනස්ස කියන නාමයෙන් යෙදුණු සිත් හතරක් තියෙනවා. උපේක්ෂා සහගත සිත් හතරක් තියෙනවා. සම්පයුක්ත සිත් හතරක් තියෙනවා. විප්පයුත්ත සිත් හතරක් තියෙනවා. අසංකාරික සිත් හතරයි සසංකාරික සෙත් හතරයි. ඒක පැහැදිලි. ඊළඟට අපි ඉගෙන ගත්තා මූලික වශයෙන්ම ද්වේෂ මූලික සිත් දෙකක්. ඒ කියන්නේ දෝමනස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත, දෝමනස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත. ඊළඟට ඉගෙන ගත්ත මෝහ මූලික සිත් දෙකක්, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත සිත කියලා. ඒතර එතන සිත් අකුසල් වශයෙන් 12ක් තියෙනවා. ඊළඟට මේ අකුසල් සිත් 12ෙම සරව විභාගය අපි දැනගන්නට ඕන. ඒතර අකුසල් සිත් 12ෙම තියෙන්නේ සෝමනස්ස සහගත සිත් හතරයි තියෙන්නේ. උපේක්ඛා සහගත සිත් සෝමනස්ස සහගත සිත්වල හතරක් සම්මුඛ වුණා. දෝමනස්ස සහගතවල උපේක්ඛා සහගත සිත් නැහැ. ඊළඟට මෝහ මූලික සිත්වල උපේක්ඛා සහගත සිත් දෙකක් තියෙනවා. එතකොට අකුසල් සිත් 12ෙම තියෙන උපේක්ෂා සහගත සෙත් 6ක් තියෙනවා. ඊළඟට අසංකාරික සසංකාරික වශයෙන් අපේ ඉගෙනගත්ත ලෝභ මූලික සිත් 8 අසංකාරික සිත් 4ක් තිබුණා. දේශ මූලික සිතේ එක අසංකාරික සිතක් තියෙනවා. ඒතර අසංකාරික සිත් එතන පහක් තියෙනවා. සිත් ගණන් ගන්නකොට දැන් මෝහ මූලික සිත්වල අපිට අසංකාරික සසංකාරික බෙහෙදයක් සම්මුඛ වුණේ නැහැ. ඒ නිසා සිත් ගණන් ගන්නකොට මේ සිත් දෙකත් අපි ගණන් ගන්නේ අසංකාරික සිත් හැටියට. කියන්නේ අසංකාරික කියලා කියන්නේ දුර්වල සිත් කොටාසයක් නිසා තමයි අසංකාරික වශයෙන් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට අපිට සම්මුඛ වෙනවා අසංකාරික සිත් සියල්ලම හතක් සම්මුඛ වෙනවානේ. කියන අසංකාරික සිත් හතක් කියලා කිව්වේ ලෝභ මූලික සිත්වල අසංකාරික සිත් 4යි, ද්වේෂ මූලික සිතේ එක අසංකාරික සිතයි, මෝහ මූලික සිත් නැත්නම් ගන්නවා අපි ඒවත් අසංකාරික සිත් කොටාසයක් තුල. ඒතර අපිට අසංකාරික සිත් සම්මුඛ වෙනවා හතක් පිළිබඳව. අන්න ඒ අනුසාරයෙන් මේ ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික වශයෙන් තියෙන අකුසල් සිත් 12 ස්වરૂප විභාගය අපි ඉගෙන ගන්නට ඕන කරනවා. ඊළඟට අපි ඉගෙන ගත්තේ අහේතුක සිත් 18 පිළිබඳව. අහේතුක සිත් 18 නුත් මූලික වශයෙන් අපි ඉගෙන ගත්තේ අකුසල විපාක සිත් 7 පිළිබඳව. ඒතර අකුසල් සිත් අපි නම් කරනකොට මේවා අහේතුක සිත් උනාට අහේතුක අකුසල විපාක කියන නාමය භාවිත කරන්නේ නැහැ. ඒ අහේතුක කියන නාමය භාවිත කරන්නේ නැත්තේ සහේතුක අකුසල විපාක කියලා කොටාසයක් නැති නිසා. නමුත් කුසල් සිත් ගැන කියනකොට අපි කියනවා අහේතුක කුසල විපාක කියලා. ඒතොර අහේතුක කුසල විපාක කියලා ඒ නාමයේ භාවිත කරන්නේ සහේතුක කුසල විපාක කියලා කොටාසයක් තියෙන නිසා. පැහැදිලිද? නමුත් අහේතුක අකුසල විපාක කියලා භාවිත කරන්නේ නැත්තේ සහේතුක අකුසල විපාක කියලා සිත් කොටාසයක් නැති නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න අහේතුක සිත්වල අකුසල විපාක සිත් නම් කරනකොට අපි කියන්නේම අකුසල විපාක කියන නාමයෙන්මයි. ඒතර අකුසල විපාක සිත් හතක් ඉගෙන ගත්තා. අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාණය, අකුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥාණය, ගාහන විඥාණය, උපේක්ඛා සහගත ජීවහා විඥාණය, ඊළඟට දුක්ඛ සහගත කාය විඥාණය උපේක්ඛා සහගත සම්පටිච්ඡනය උපේක්ඛා සහගත සම්තීරණය කියලා සිත් එතන අපි හතක් ඉගෙන ගත්තා. ඊළඟ සහේතුක වශයෙන් වෙන් කර වෙන් කළාම අපිට හම් වෙනවා අහේතුක කුසල විපාක සිත් 8ක්. ඒ අහේතුක කුසල විපාක සිත් 8ත් ඒ විදිහමයි කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාණය, උපේක්ඛා සහගත සෝත විඥාණය, උපේක්ඛා සහගත ගාහන විඥාණය, උපේක්ඛා සහගත ජීවහා විඥාණය, සුඛ සහගත කාය විඥාණය, ඊළඟට උපේක්ඛා සහගත සම්පටිච්ඡනය, ඊළඟට උපේක්ඛා සහගත සම්තීරණය සහ සෝමනස් සහගත සම්තීරණය කියලා සිත් 8ක් සම්මුඛ වෙනවා. ඒතර අකුසල් විපාක සිත් 7 තුලයි ඊළඟට අහේතුක කුසල විපාක සිත් 8 තුලයි වෙනසක් හැටියට දකින්නට තියෙන්නේ අකුසල විපාක සිත්වල කාය විඥානයේ දුක්ඛ සහගත වෙනවා කුසල් සිතේ කාය විඥානයේ සුඛ සහගත වෙනවා ඒ වගේම කුසල් නැතනම් අහේතුක කුසල විපාක සිත් අට තුළ සම්තේරණ සිත් දෙකක් සම්මුඛ වෙනවා ඊළඟට සෝමනස් සහගත සම්තේරණය සහ උපේක්ඛා සහගත සම්තේරණය කියලා. ඊළඟට අහේතුක ක්‍රියාසිත් තුනක් ගැන අපි ඉගෙන ගත්තා උපේක්ඛා සහගත පංචද්වාරාවජ්ජනය, උපේක්ඛා සහගත මනෝද්වාරාවජ්ජනය, සෝමනස සහගත හසිතුප්පාදය කියලා. ඊළඟට දැන් මේ සාකච්ඡා කරපෝ අහේතුක සිත් 18ේම සරූප විභාගය පිළිබඳව අපි සිහිපත් කරන්නට ඕන. අහේතුක සිත් 18 සෝමනස සහගත සිත් දෙකක් සම්මුඛ වෙනවා. කියන සෝමනස් සහගත සිත් දෙකක් කියලා කිව්වේ කොහොමද? මූලික වශයෙන් සෝමනස් සහගත හසිත උපාදයයි සෝමනස් සහගත සම්තිරණයයි කියන සෝමනස් සහගත සිත් දෙකක් තියෙනවා. දුක්ඛ සහගත සිත් එකක් තියෙනවා, සුඛ සහගත සිත් එකක් තියෙනවා, උපේක්ඛා සහගත සිත් 14ක් තියෙනවා. මතකනේ උපේක්ඛා සහගත සිත් 14ක් කියනකොට දැන් අකුසල විපාක සිත්වල තිබුණන උපේක්ඛා සහගත දැන් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන කියන සිත් හතරම උපේක්ෂා සහගතයි. ඊළඟ උපේක්ඛා සහගත සම්පටිච්ඡනයයි සම්තිරණයයි. එතන හයක් තියෙනවා. ඒ වගේම කුසල විපාකවලත් තියෙනවා එතන සම්මුඛ වෙනවා හයක් සම්මුඛ වෙනවා. ඊළඟට අපිට සම්මුඛ වෙනවා උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනේ මනෝද්වාරා වජ්ජනේ කියලා තවත් සිත් දෙකක්. ඒතට මතක තියාගන්නට උන අසංකාරික සසංකාරික බෙහෙදය තුළ සම් අපිට මුණ ගැහෙන්නේ නැන්නේ මේ අසංඛාරික සසංඛාරික කියන වචනයක් අහේතුක සිත්වලදී. ඒ නිසා සිත් ගණන් ගැනීමේ පහසුව පිණිස අහේතුක සිත් 18ම ගණන් ගන්නේ අසංකාරික සිත් කොට්ටාසයක් හැටියට. අසංකාරික සිත් කොට්ටාසයක් හැටියට ගණන් ගන්නේ ඒවා ඊ타මාත්ම දුර්වල සිත් කොට්ටාසයක් බැවින්. දැන් අපි අසංකාරික කියලා කිව්වේ උත්සාහයකින් තොරව ඇතිවන සිත් කොටාසයක් පිළිබඳවනේ. සසංකාරික කියලා උත්සාහවත් බවකින් හෝ උත්සාහවත් කරවීමකින් ඇතිවන සිත් කොටාසයක් පිළිබඳව. ඒතර මේ ඇතිවන චක්කු විඥානය, සෝත විඥානය හෝ කිසිවක් අපේ උත්සාහයකින් ඇතිවන දෙයක් නෙවෙයිනි. දැන් ස්ථාරම්මණයක් චක්කු ප්‍රසාදයට සම්මුඛ වෙනකොටම චක්කු විඥාන සිත උපදින කුසල හෝ දැන් ස්ථාරම්මණයන් නම් කුසල විපාක සිත උපදිනවා. ඒතර ඒක අපේ උත්සාහවත් කරවීමකින් ඇතිවෙච්ච එකක් නෙවෙයි. අන්න ඒ නිසා තමයි මේ දේවල් අසංකාරික කියන ගණයට වැටෙන්නේ. ඒතර මේ විදිහට දැන් මතකයි අපිට මේ අහේතුක සිත් 18 ස්වરૂප විභාගය. ඊළඟට අහේතුක සිත් 18යි අකුසල් සිත් 12යි එකතු කළාම එතන සිත් 30ක් තියෙනවා. මේ සිත් 30ට අපි පොදු නාමයක් භාවිත කළා අසෝබන සිත් කියලා. ඒතර අසෝබන සිත් 30ක් තියෙනවා. මේවාට අසෝබන සිත් කියන නාමය භාවිත කලේම සෝබන නාමයෙන් ගැනෙන චෛතසික කිසිවක් මේ සිත්වල යෙදෙන්නේ නැති නිසා. අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා චෛතසික කාණ්ඩයේදී සෝබන චෛතසික කියලා. ඒ කිසිම සෝබන නාමයෙන් ගැනෙන චෛතසික ධර්මයක් මේ එක සිත් සිතකවත් යෙදෙන්නේ නැති නිසා තමයි මේ වාට අපේ අපි කියන්නේ අසෝබන සිත් කියලා. දැන් මතකයේ අකුසල් සිත් 12 ස්වરૂපී භාගය, අහේතුක සිත් 18 ස්වરૂපී භාගය, ඊළඟට අසෝබන සිත් 30ම ස්වરૂපී භාගය. ඒතර අහේතුක සිත් 30ම ස්වરૂපී භාගය පිළිබඳව අපි සිහිපත් කරනකොට මේ සිත් 30ම තියෙන සෝමනස් සහගත සිත් කීයක් තියනවද? සෝමනස් සහගත සිත් තියෙනවා හයක් තියෙනවා. ඒ හයක් කියලා කියන්නේ ලෝභ මූලික සිත්වල සෝමනස්සහගත සිත් හතරක් ඉගෙන ගත්තා. ඊළඟට අහේතුක කුසල විපාක සිතේදී සෝමනස්සහගත සම්තේරණේ නාමයෙන් සිතක් ඉගෙන ගත්තා. අහේතුක ක්‍රියා සිත්වලදී සෝමනස්සහගත හසතුප්පාදේ කියලා සිතක් ඉගෙන ගත්තා. ඒ අනුව අසෝබන සිත් 30යිම තියෙන්නේ සෝමනස්සහගත සිත් 6ක් පමණයි. ඊළඟට දැන් සසංකාරික වශයෙන් නම් සිත් පහයිමයි තියෙන්නේ. මොකද අපිට හේතුක සිත්වලදී සසංකාරික සිත් කොටාසයක් සම්මුඛ වෙන්නේ නැහැ. ලෝභ මූලික සිත්වලදී සසංකාරික සිත් හතරක් සම්මුඛ වුණා. ඊළඟට දේශ මූලික සිතක් තියෙනවා සසංකාරික වශයෙන්. ඒතකොට ඒ සිත් පහ පමණයි. මෝහ මූලික සිත්වල සසංකාරික සිත් නෙමෙයි අසංකාරික සිත්. ඒතකොට අසෝබන සිත් 30 තියෙන්නේ සසංකාරික සිත් පහයි. ඊළඟට උපේක්ඛා සහගත සියත් අපිට සම්මුඛ වෙනවා 20ක් සම්මුඛ වෙනවා. ඒ 20ක් කියලා කියන්නේ ලෝභ මූලික සිත්වලදී අපිට සම්මුඛ වුණා අසංකාරික වශයෙන් නැත්නම් උපේක්ඛා සහගත වශයෙන් තියෙන සෙත් හතරක්. ඊළඟට මෝහ මූලික සිත් දෙක උපේක්ඛා සහගත එතන හයක් තියෙනවා. ඊළඟට අහේතුක සිත් 18 තුළ උපේක්ඛා සහගත සෙත් 14ක් තියෙනවා. එතකොට අන්න එතකොට ඒ 14යි අරහය එකතු වුනහම උපේක්ඛා සහගත සෙත් 20ක් තියෙනවා. ඊළඟ අසංකාරික සසංකාරික වශයෙන් බෙදෙනකොට සසංකාරික සෙත් 5යි තියෙන්නේ. දැන් අසංකාරික සෙත් මෙතන තියෙනවා 18ක්. අය හේතුක සෙත් 18ම අසංකාරිකයි. ඒතර ඒ අසංකාරික සෙත් 18ට එකතු කරනවා ලෝභ අකුසල් සිත්වලදී සම්මුඛ වෙච්ච අසංකාරික සිත් 7. ඒතර එතන සියලුම අසංකාරික සිත් 25ක් තියෙනවානේ. එතන 18යි 7යි 25ක් තියෙනවා. අන්න ඒ විදිහට උතර මතක තියාගන්නට ඕන අහේතුක සිත් 18යි අකුසල් සිත් 12යි කියන මේ අසෝබන සිත් 30ෙම තියෙනවා සෝමනස සහගත සිත් 6ක්. උපේක්ඛා සහගත සිත් 20ක්. ඊළඟට සසංකාරික වශයෙන් තියෙනවා සිත් 5ක්, අසංකාරික සිත් 25ක්, දුක්ඛ සහගත සිත් 1ක්, සුඛ සහගත සිත් 1ක් වශයෙන් තමයි අසෝබන සිත්වල ස්වરૂප විභාගයේ දැක්වෙන්නේ. ඒ ටික මතක තියාගන්නට ඕන කරනවා. දැන් මතක් වෙන මතක් වෙන්න ඕනේ දැන් ටිකක් අමාරුයි කියලා තේරෙනවානේ. දැන් මූලික වශයෙන් අර සිත් පිළිබඳව මනා හුරුවක් තිබුණ නැති වුණොත් අර ස්වરૂප විභාගයේදී සිත් අහුලා ගන්න අමාරු වෙනවා. ඒ නිසා ටිකක් නුවණින් හිතුවොත් ලේසි බොහොම පහසුයි. අර එකම න්‍යායක් තියෙන නිසා. ඊළඟට අපි ඉගෙන ගත්තේ සෝබන නාමයෙන් ගැනෙන සෝබනසිත 24ක් පිළිබඳව. ඒ සෝබනසිත 24 අපි ඉගෙන ගත්තේ සෝමනස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත, සෝමනස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත, සෝමනස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත, සෝමනස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සංකාරික සිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත වශයෙන්. ඊතර ඒ සිත් 8ම කුසල් සිත් 8ක්. ඊතර ඒ විදිහටම අපේ විපාක සිත් 8ක් සහ ක්‍රියා සිත් 8ක් ඉගෙන ගත්තා. එතකොට ඒ කුසල් සිත් 8යි විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි තමයි අපේ මේ සෝබන වශයෙන් තියෙන කාමවචර සෝබනසෙත් 24 ඉගෙන ගන්න. ඒ සෝබනසෙත් 24 ස්වරූප විභාගය තේරුම් ගන්න එක ඊ타මාත්ම පහසෙයි. හේතුව සියල්ලම තියෙන 12 බැගින් තියෙන්නේ. ඒ කියන්නේ සෝමනස සහගත සිත් 12යි තියෙන්නේ. 12ක් වෙන්නේ කොහොමද? කුසල් සිත්වල සෝමනස්ස වශයෙන් සිත් 4ක් තියෙනවා. විපාක සිත්වල සෝමනස්ස වශයෙන් සිත් 4ක් තියෙනවා. ක්‍රියා සිත්වල සෝමනස්ස වශයෙන් සිත් 4ක් තියෙනවා. උපේක්ඛා වශයෙන්ුත් ඒ විදිහමයි තියෙන්නේ. ඒතර ඒ විදිහට බැලුවාම මේ සෝබන සිත් 24 සෝමනස සහගත සිත් 12යි. උපේක්ඛා සහගත සිත් 12යි. ඊළඟට අසංකාරික සිත් 12යි. සසංකාරික සිත් 12යි. සම්පයුත්ත සිත් 12යි විප්පයුත්ත සිත් 12යි. ඒකේ දුක්ඛ සහගත සිත් සුඛ සහගත සිත් ඒවා නැහැ. දැන් පැහැදිලිනේ. ඒතර මේ විදිහට අපි ඉගෙන ගන්නකොට දැන් මෙතන තියෙනවා සිත් කීයක්ද? ඒ කියන්නේ අසෝබන සිත් 30යි සෝබන සිත් 24යි කියනකොට එතන තියෙනවා කාමවචර සිත් 54ක්. ඉන් අනතුරුව අපි මේ කාමවචර සිත් 54ේම ස්වરૂප විභාගය දැනගන්නට ඕන. කාමවචර සිත් 54ේ ස්වરૂප විභාගය දැන් දැනගන්න ලේසි. කවරක් නිසාද අපි අකුසල් සිත්වල ස්වરૂප විභාගය දන්නවා. අහේතුක සිත්වල ස්වરૂප විභාගය දන්නවා. සෝබන සිත්වල සරු භාගය දාන නිසා ඒ ඔක්කොගේම තියෙන සෝමනස්ස වශයෙන් තියෙන සිත්තික ආදී වශයෙන් එකතු කරලා ගන්න තියෙන්නේ. ඒතර ඒ අනුව දැන් ඒක අර ගාථාවකිනුත් පෙන්නනවා කාමේ තේ වීස පාකානි පුඤ්ඤා පුඤ්ඤානි වීසති ක්‍රියාචිත්තානි තේ නීති අට්ඨාර සහේතුකා කියලා එතන වෙනතන ටික පෙන්නනකොට දැන් අතන කියන්නේ කාමේ තේ වීස පාකානි කාමාවචර සිත්වල විපාක සෙත් 23ක් තියෙනවා. ඒ විපාක සෙත් 23 කියලා කියන්නේ දැන් මතක ඇති අපි ඉගෙන ගත්තා අහේතුක සිත්වලදී විපාක සෙත් 15ක් තියෙනවානේ. විපාක සෙත් 15ක් තියෙනවා. ඊළඟට මහා විපාක සෙත් කියලා සෙත් 8ක් අපි ඉගෙන ගත්තා. එතකොට ඒ විපාක සෙත් 8ත් එක්ක අතනින්ද සම්මුඛ වෙච්ච විපාක සිත් සියල්ලත් එක්ක මේ කාමවචර සිත් 54 තියෙනවා විපාක සිත් 23ක් තියෙනවා. එනතු කාමේතේ වීසපාකානේ පුඤ්ඤා පුඤ්ඤානි වීසති. එතන පුඤ්ඤා පුඤ්ඤානි වීසති කියලා කියන්නේ පුඤ්ඤ අපුඤ්ඤ වශයෙන් 20ක් තියෙනවා. එතන පුඤ්ඤ අපුඤ්ඤ කියලා කියන්නේ පුඤ්ඤ කියලා කිව්වේ කුසල් සිත්, අපුඤ්ඤ කියලා කිව්වේ අකුසල් සිත්. ඒතර අකුසල් සිත් නම් 12යි තියෙන්නේ. කුසල් සිත් නම් 8යි තියෙන්නේ. කුසල් සිත් 8යි අපිට සම්මුඛ වුණේ කාමවචර සිත්වල. ඊළඟට ක්‍රියාසිත සම්මුඛ වුණා අපිට තුනක් නේ. ක්‍රියාසිත මූලික වශයෙන් අහේතුක සිත්වලදී තුනක් සම්මුඛ වුණා. ඊළඟට මහා ක්‍රියා වශයෙන් සිත් 8ක් සම්මුඛ වුණා. එතන එතන තියෙනවා ක්‍රියාසිත 11ක්. ඒක තමයි ඒකාදස ක්‍රියාචේති. චතුපඤ්ඤාස සබ්බතා කියලා පෙන්වා දෙන්නේ ඒක. ඒ ගාථා මතක තියාගත්තාම ලිහිසි. ඒ කියන්නේ කාමේතේ වීසපාකානේ පුඤ්ඤා පුඤ්ඤානි වීසති ඒකාදස ක්‍රියාචේතේ චතුපඤ්ඤාස සබ්බතා. කියන්නේ මේ කාමවචර සිත් 54 තුල විපාක සිත් 23ක් ක්‍රියා සිත් 11ක් අකුසල් සිත් 12ක් කුසල් සිත් 8ක් තියෙනවා කියලා කියන්නේ. ඊළඟට සෝමනස්ස වශයෙන් සිත් කීයක් තියෙනවද? සෝමනස්ස වශයෙන් සිත් තියෙනවා 18ක් තියෙනවා. සෝමනස්ස සිත් 18ක් තියෙනවා කියලා කියන්නේ අපි ඉගෙන ගත්තා අකුසල් සිත්වල තිබුණා සෝමනස්ස වශයෙන් යෙදුණු සිත් හතරක්. අහේතුක සිත්වල තිබුණ සෝමනස්ස වශයෙන් යෙදුණු සිත් දෙකක්. එතන හයක් තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්තා සෝමන සිත්වල තිබුණ සෝමනස්ස සහගත සිත් 12ක්. ඒතර ඒ සෝමනස්ස සහගත සිත් 12යි ඉදිරියේ අපිට අර පසුව මුණ ගැහිච්ච සෝමනස්ස සහගත සිත් හයත් එක්ක කාමවචර සිත් 54ේම තියෙනවා සෝමනස්ස සහගත සිත් 18ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් කීයක් තියෙනවද? උපේක්ඛා සහගත සිත් තියෙනවා 32ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් 32ක් කියලා කියන්නේ දැන් මතකයට එන්න කොහොමද අපි උපේක්ඛා සහගත සිත් එක එකතු කරගත්තේ කියලා. ඒ කියන්නේ දැන් අකුසල් සිත් 12ම තියෙන්නේ උපේක්ඛා සහගත සිත් කීයක්ද? අර 4යි 6යිනේ. 6ක් තියෙනවා. ඊළඟට අහේතුක සිත්වල 14ක් තියෙනවා. එතන තියෙනවා 20ක්. ඊළඟට අපි ආය කොහෙද අපිට මුණ ගැහෙන්නේ උපේක්ඛා සහගත සිත්. අපිට මුණ ගැහුණා සෝබන සිත්වල දුපේක්ඛා සහගත සිත් 12ක් මුණ ගැහුණා. ඒතකොට ඒ උපේක්ඛා සහගත සිත් 12යි අතන සම්මුඛ වෙච්ච උපේක්ඛා සහගත සිත් 20යි එකතු වුනහම කාමවචර සිත් 54 මුපේක්ඛා සහගත සිත් තියෙනවා 32ක්. ඊළඟ අසංකාරික සසංකාරික වශයෙන් කියනකොට මෙතන තියෙන අසංකාරික සිත් තියෙනවා 37ක් සහ සසංකාරික සිත් 17ක් තියෙනවා. අසංකාරික සිත් 37ක් කියලා කිව්වේ දැන් මතකයේ අපි අසංකාරික සිත් ඉගෙන ගත්තා අහේතුක සිත් 18ම අසංකාරිකයි ඊළඟට ඊට ඉස්සර අපි ඉගෙන ගත්ත අසංකාරික සිත් 7ක් ඒ අනුව තමයි අපි කිව්වේ අසෝබන සිත්වල තියෙනවා කියලා අසංකාරික සෙත් 25ක්. ඒ අසංකාරික සෙත් 25ට අපි එකතු කරනවා සෝබන සිත්වලදී අපිට සම්මුඛ වුණා අසංකාරික සිත් 12ක්. එතකොට ඒ අසංකාරික සිත් 12යි අසෝබන සිත් 30ෙම තියෙන අසංකාරික සිත් අසෝබන සිත් 30ෙම තිබුණ අසංකාරික සිත් 25ක්. එතකොට ඒ 25යි සෝබන සිත්වල සම්මුඛ වෙච්ච අසංකාරික සිත් 12 එකතු වුණාම කාමවචර සිත් 54ෙම තියෙනවා අසංකාරික සෙත් 37ක්. ඊළඟට සසංකාරක සෙත් 17ක් තියෙනවා කාමවචර සෙත් 54. සසංකාරක සෙත් 17ක් කියලා කිව්වේ දැන් අපිට එකතු කරගන්න තියෙන කීපයයි. ඒ කියන්නේ අපි මුලින්ම ඉගෙන ගත්තේ සසංකාරක සෙත් 5ක් විතරයි. සසංකාරක සෙත් 5 අපිට සම්මුඛ වුණේ ලෝභ මූලික සිත්වල 4යි ඊළඟට ද්වේෂමූලික සිතේ තිබුණු අසංකා සසංකාරික සිතයි ඊට පස්සේ එතන තියෙනවානේ ඔක්කොම හතරයි පහක් තියෙනවා ඉන්න අනතුරු අපිට සසංකාරක සිත් සම්මුඛ වෙන්නේ සෝබන සිත් වල තිබිච්ච සසංකාරක සිත් 12. ඒ සසංකාරක සිත් 12ට අර පහ එකතු කරාම සසංකාරක සිත් 17ක් තියෙනවා. එතකොට එතන සසංකාරක සිත් 17යි දුක්ඛ සහගත සිත් 1යි සුඛ සහගත සිත් 1යි. අනේ යනුව කාමෝචර සිත් 54ෙම දැන් ස්වરૂප භාගයේ මතකයිනේ. ඒ කියන්නේ ආයත් සිහිපත් කරොත් විපාක සිත් 23යි, කුසල් සිත් 8යි, විපාක සිත් හරි 23ක් තියෙනවා. ඊට පස්සේ ක්‍රියා සිත් 11යි, අකුසල් සිත් 12යි. ඊළඟට සෝමනස් සහගත සිත් 18යි, උපේක්ඛා සහගත සිත් 32යි, ඊළඟට අසංකාරික සිත් 37යි, සසංකාරක සිත් 17යි දුක්ඛ සහගත සිත් 1යි සුඛ සහගත සිත් 1ක් වශයෙන් තමයි කාමවචර සිත් 54 සරූප භාගයේ තියෙන්නේ. ඉන් අනුතුරු අපි ඉගෙන ගත්තා රූපවචර සිත් 15ක් පිළිබඳව. මේ රූපවචර සිත් 15 අපි ඉගෙන ගත්තේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛී එකග්ගතා සහිත පටමජ්ජාන කුසල චිත්තය. ඊළඟ විචාර, පීති, සුඛී එකග්ගතා සහිත ද්විතීය ධානය. පේති සුඛේ එකග්ගතා සහිත තෘතිය ධානය. සුඛේ එකග්ගතා සහිත චතුර්ථ ධානය, උපේකේ එකග්ගතා සහිත පංචම ධානය කියලා කුසල් වශයෙන් රූපවචර කුසල්සෙත් පහක් ඉගෙන ගත්තා. ඒ පහම විපාක ක්‍රියා වශයෙන් බෙදීම තුළ සියලුම අරූපවචර සිත් 15ක් සම්මුඛ වුණා. අරූපවචර සිත් 15 සරු විභාගයත් පහසුවේ තේරුම් ගන්න අර අපි ඉදිරි ඉස්සෙල්ලත් මතක් කරා මේකේ තියෙනවා චතුර්ථ ධානයේට එනකම්ම ප්‍රීතිය තියෙනවා. යන සුඛය තියෙනවා. ඒ නිසා ඒ හතරම ප්‍රථම ධානසිත, ද්විතිය ධානසිත, තෘතිය ධානසිත, චතුර්ථ ධානසිත සෝමනස සහගතයි. පස්වෙනි සිත උපේක්ඛා සහගතයි. ඒ අනුව කුසල් සිත්වල සෝමනස් සහගත සිත් හතරක් සම්මුඛ වෙනවා. විපාක සිත්වලත් හතරක් සම්මුඛ වෙනවා. ක්‍රියා සිත්වලත් හතරක් සම්මුඛ වෙනවා. ඒ අනුව රූපවචර සිත් 15 සෝමනස සහගත සිත් 12ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් 3යි තියෙන්නේ. දැන් පහසෙන් මතක තියාගන්න. ඉන් අනතුරු අපි ඉගෙන ගත්තේ අරෝපාවචර සිත් 12 පිළිබඳව. අරෝපවචර සිත් 12 කියලා කියන්නේ ආකාසානංචායතන කුසල චිත්තය, විඥානංචායතන කුසල චිත්තය, ආකින්චඤ්ඤායතන කුසල චිත්තය, නේව සංඥා, නා සංඥායතන කුසල චිත්තය. ඒ කුසල චිත්තේම විපාක ක්‍රියා වශයෙන් බෙදිලා සිත් 12ක් බවට පත් වෙනවා. දැන් මේ සිත්වල සෝමනස්ස ભેදයක් නැහැ. මේ අරූපවචර සිත් 12ම අපි කව පංචම ධ්‍යාන උපදවාගත්ත කෙනාම තමයි අරූපවචර සිත් උපද්දවන්නේ. ඒ නිසා අරූපවචර සිත් 12ම ධ්‍යාන වශයෙන්ම පංච පංචම ධ්‍යානයෙන් යුක්තයි. ඊළඟට වේදනා බෙහෙදයෙන් සිහිපත් කළොත් මේ සිත් 12ම උපේක්ඛා සහගතයි. ඒ අනුව මහග්ගත සිත් 27ේම දැන් සරූප විභාගය තේරුම් ගන්නට ඕන. ඒතර මහග්ගත සිත් 27 කියලා කිව්වේ රූපවචර සිත් 15ටයි අරූපවචර සිත් 12ටයි පොදුවේ භාවිත කරන නාමයක් තමයි මහග්ගත කියන නාමය. ඒතර මෙතන මහග්ගත සිත් 27ක් තියෙනවා. මහග්ගත සිත් 27ේම කුසල සිත් 9ක් තියෙනවා. විපාක සිත් 9ක් තියෙනවා. ක්‍රියා සිත් 9ක් තියෙනවා. මතකයිනේ කුසල් සිත් 9ක් උනේ රූපවචර කුසල සිත් 5යි අරූපවචර කුසල සිත් 4යි ඇතුළුව මහග්ගත සිත් 27ෙම කුසල සිත් 9ක් තියෙනවා. විපාක සිත් 9යි. තේරුම් ගන්න පුළුවන් විපාක සිත් 9ක් ආවේ කොහොමද කියලා. ක්‍රියා සිත් 9යි. ඊළඟට සෝමනස සහගත සිත් තියෙනවා 12ක්. උපේක්ඛා සහගත සිත් 15ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් 15ක් උනේ අරූපවචර සිත් 12ම උපේක්ඛා සහගතය ඊළඟට රූපවචර සිත්වල පංචම ධාන සිත් තුනම උපේක්ඛා සහගතයි. ඒ අනුව උපේක්ඛා සහගත සිත් 15ක් තියෙනවා. මහග්ගත සිත්වල දුක්ඛ සහගත සිත්, සුඛ සහගත සිත් ඒ තුල යෙදෙන්නේ නැහැ. ඒතර දැන් ඔන්න මහග්ගත සිත් 27ත් සරු විභාගයේ දන්නවා. අපි ඊට පස්සේ ලෝකෝත්තර සිත් 40 සරු විභාග අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එතන සෝමනස් සහගත සිත් තියෙනවා 32ක්. උපේක්ඛා සහගත සිත් 8ක් තිබුණා. ඉන් අනතුරු අපි ඉගෙන ගන්නට ඕන දැන් ලෞකික වශයෙන් නම් සෙත් තියෙන 81ක්. ලෞකික සෙත් 81ක් කියලා කිව්වේ කාමවචර සෙත් 54යි මහග්ගත සෙත් 27ත් එකතු වුණාම තමයි 81ක් බවට පත් වෙන්නේ. එතකොට මේ 81ක් වූ සෙත්වලත් ස්වરૂප භාගය අපි දැනගන්නට ඕන. ඒ කියන්නේ දැන් කාමවචර සිත් 54 එමතු වුණා සෝමනස්ස සහගත සිත් 18ක්. මහග්ගත සිත්වල තිබුණ සෝමනස්ස සහගත සිත් කීයක් තිබුණද? 12ක් තිබුණානේ. ඒතර ඒ 12යි අතන අපි ඉගෙන ගත්තා 18ක්. ඒතර කීයක් එනවද? හ්ම්. ඔව්. එතකොට අන්න එතන 30ක් අපිට සම්මුඛ වෙනවා. ඉන් අනතුරුව ඉගෙන ගන්නට ඕන උපේක්ඛා සහගත සිත්. උපේක්ෂා සහගත සිත් මහග්ගත සිත්වල තිබුණා ඔක්කොම 15ක් තිබුණා. එතන 15යි අපි ඊට පෙර ආතුව කාමවචර සිත් 54ේම ඉගෙන ගත්තා මේ උපේක්ඛා සහගත සිත් හැටියට එතන තිබුණා 32ක් තිබුණානේ. ඒ 32යි මෙතන එකතු වෙනවා අපිට තව 15ක්. එතන ඔක්කොම එතන එකතු වෙනවා. ඕ 47ක් එකතු වෙනවා. එතන 47ක් තියෙනවා. ඉන් අනතුරුව ක්‍රියාසිත අපේ කාමවචර සිත් 54ෙම තිබුණා ක්‍රියාසිත 11ක් මහග්ගත වල තිබුණා ක්‍රියාසිත 9ක්. ඒ රූපවචර ක්‍රියාසිත 5යි අරූපවචර ක්‍රියාසිත 4යි. ඒ අනුව එතන තියෙන සීල ක්‍රියාසිත 20ක් සම්මුඛ වෙනවා. ඒතර මීට මෙපමණයි අපිට ක්‍රියාසිත සම්මුඛ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඊට එහා ක්‍රියාසිත අපිට සම්මුඛ වෙන්නේ මොකද ලෝකෝත්තර සිත්වල ක්‍රියාසිත කියලා කොටාසයක් නැති නිසා මේ ලෞකික සිත් වශයෙන් ගණන් ගන්න සෙත් 80 තුළම තමයි මේ ක්‍රියාසෙත් 20ත් සම්මුඛ වෙන්නේ. ඉතින් අන්න ඒ අනුසාරයෙන් අපි ඒකේ ස්වરૂප භාගය දැනගන්නට ඕන. ඊළඟට මේ 81ක් වූ ලෞකික සිත් ටිකයි එතනට එකතු කළාම ලෝකෝත්තර සිත් 40ත් එක්ක මෙතන තියෙන සියලුම සිත් 121ක්. දැන් 121ක් වූ සිත්වලම ස්වરૂප භාගය අපි ඉගෙන ගන්නට ඕනේ. ඒක වේදනා බෙහෙදයෙන් බෙදනවා නම් දැන් 121ක් වූ සිත්වලම සෝමනස සහගත සිත් 63ක් තියෙනවා. ඊළඟට උපේක්ඛා සහගත සිත් 55ක් තියෙනවා. දෝමනස සහගත සිත් 3ක් තියෙනවා. එතන සෝමනස සහගත සිත් 63ක් බවට පත් උනේ සුඛ සහගත කාය විඥානයත් සෝමනස්සෙහිලා ගැනෙනවා. දෝමනස සහගත සිත් 3ක් උනේ දුක්ඛ සහගත කාය විඥානයත් දෝමනස සිත් වල ගැනෙනවා. උපේක්ඛා සහගත සිත් 55 තේරුම් ගන්න පහසු වෙන්නේ මොකද අපි ඉගෙනගෙන තියෙනවා මෙතන ලෝකෝත්තර සිත්වල මෙතන ලෝකෝත්තර සිත් 40ෙම අපිට සම්මුඛ වුණා සියලුම 8ක් උපේක්ඛා සහගත සිත් ඊළඟට 47ක් ලෞකික සිත්වල අපිට සම්මුඛ වුණා. ඒ අනුව 55ක් සම්මුඛ වෙනවා සියලුම උපේක්ඛා සහගත සිත්. සෝමනස් සහගත 63ක් කියලා කිව්වේ දැන් අර අපේ දුක් වේදනා නැත්තම් සුඛ වේදනා වශයෙන් අපේ වෙන්කොට ගත්තනේ අහේතුක සිත්වලදී. ඒ වගේම ඒ වෙන් කරලා ගත්ත සුඛ සහගත සිත්යත් අපි ගණන් ගන්නේ සෝමනස්ස වේදනාව යටතේමයි. ඒ අනුව තමයි සෝමනස්ස සහිතව ඒ සියලුම සෝමනස්ස සහගත සිත් සිත් 121ෙම 63ක් තියෙන්නේ. අන්න ඒ අනුසාරයෙන් අපේ තේරුම් ගන්නට ඕන කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තවත් Tamanට පහසු ක්‍රමයන් උපයෝගී කරගෙන මේ සිත් 121ෙම මේ ආකාරය දැන් අපි ධ්‍යාන සිත් පිළිබඳව සිහිපත් කරොත් මේ සිත් 121ේම ධ්‍යාන සිත් 67ක් තියෙනවා. ඒ ධ්‍යාන සිත් 60 67ක් කියලා කිව්වේ දැන් ලෝකෝත්තර වශයෙන් තියෙන ධ්‍යාන සිත් 40ක්, මහග්ගත ධ්‍යාන සිත් 27ක් තියෙනවා. අන්න ඒ අනුව තමයි සීල ධ්‍යාන සිත් 67ක් කියලා කිව්වේ. ඉතින් ওই විදිහට ධ්‍යාන සිත් වශයෙන් අසංකාරික සසංකාරික වශයෙන් සෝමනස්ස වශයෙන් උපේක්ඛා සහගත වශයෙන් මේ සිත්වල ස්වરૂප භාගය දැනගන්නට අවශ්‍ය කරනවා. ඉතින් එතකොට අපි අද දිනේදී මේ විදිහට චිත්ත කාණ්ඩය පිළිබඳව සංක්ෂිප්ත වශයෙන් සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඒතර දැන් අපි මේ වෙනකොට සිත් 121 පිළිබඳව හොඳටම දන්නවා. නම් වශයෙන් දන්නවා. එයා අර්ථ වශයෙන් දන්නවා. ස්වરૂප විභාග වශයෙන් දන්නවා. ඉතින් ඒ නිසා තව මේ ගැන හොඳට ප්‍රගුණ කරගන්න. ඉතින් අද දිනේදී අපිට මීට වඩා සාකච්ඡා කරන්න නැහැ. ඉතින් ඒ නිසා අද දිනේදී සෙත් පිළිබඳව සාකච්ඡාව මෙතනින් අවසන් වෙනවා. ඉතින් සිහිපත් කරගන්න මේ පළවෙනි පරමාර්ථය පිළිබඳව අපි ඉගෙන ගත්ත සතර පරමාර්ථ අතරින් එනිසා එසේ ඇති කරගත්ත ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳ මේ අවබෝධ ඥානය මේ හැම දිනාටම තමන්ගේ ජීවිතය තුළ පරමාර්ථ ධර්මයන් පිළිබඳ ඥානය තව තවත් ඉදිරියට වර්ධනය වීම පිණිසත් ඒ වගේම පරමාර්ථ ධර්මයන්ගේ තත ලක්ෂණය මැනවින් අවබෝධ කිරීම පිණිසත් ඒ වගේම තමන්ට පහළවන කුසල අකුසල් සිත් මනවින් හඳුනාගෙන කුසල ධර්මයන් තුළ මනවින් හික්මීම පිණිසත් මනවින් సంతානෙ ආරක්ෂා කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් సంతාන තුළ මුදුන්පත් කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ ඇති කරගත්ත පරමාර්ථ ධර්ම අවබෝධඥානය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි